ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කෙලස් ගිනි 3යි දුක් ගිනි 8යි. මේ ලෝකයේ සිලෝවම ස්කන්ධ දැවි දැවි පවත්නා ගිනි 11. සත්ත්ව සංතාන වල 11ක් තියෙනවා අචේතනික වස්තු වලක් තියෙනවා. අචේතනික වස්තු වල 11ම නැහැ. අචේතනික වස්තු වල තියෙනවා 3ක්. ගිනි කෙලෙස් ගිනි තුන රාග, දෝෂ, මෝහ. දුක් ගිනියට ජාති, ජරා, මරණ තුනයි. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. පහයි අටයි. අටයි තුනයි 11යි. මේ අට මේ 11 තමයි දුක් ගිනි 11 කියන්නේ. කෙලස් ගිනි තුනයි දුක් ගිනි අටයි. එයින් අචේතනික වස්තු වල තියෙන්නේ ජාති, ජරා, මරණ ඔය තුන විතරයි. ඒ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස නැහැ, හිතක් නැහැනේ. නමුත් හැම අචේතනික වස්තුවකට ඉපදීමයි, පැවතීමයි, බිඳීමයි තියෙනවා. ඒ නිසා ඉපදීම අචේතනික වස්තු වල ජාතිය, පැවතීම ජරාව, බිඳීම මරණය. අනිත් හැම දෙයකටම කියන්නේ සත්‍ය පුද්ගල సంతාන වලට මේ කියන 11 තියෙනවා. මොනවද? රාග, දෝෂ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. ඔව් ඔව් ඔව් ඔව් ඒ තුන විතරයි. හරි හරි ඒක සීතෝෂ්ණ දෙක නිසානේ. ඒ අතරත ඒ හැම වෘක්ෂයකම අපට හැර නොපෙනෙන කුඩා ප්‍රාණීන් කොටෙකුත් ඉන්නවානේ. ඒ අතන තියෙන 11 කියන්නේ. එයාසන් 11 ගින්න තියෙනවා අර අචේතනික තුරුලිය වෘක්ෂ ලතා ආදියට තියෙන ওই තුන තමයි. දැන් මේ වෘක්ෂ මේ ලතා ආදියට සංවේදී බවක් තියෙනවා කියලා අපි කියන්නේ ඇත්තට මේ සීතෝෂ්ණ දෙකේ සම්බන්ධතාවයි. දැන් අර ප්‍රාණ ජීවිකල පැලෑටියක් තියෙනවා. ඒකට මේ ඇඟිල්ල දික් කරාම දැල්ල ළඟට මේක මෙහෙම කැරකෙනවා. පණ තියෙනවා වගේ. දැන් අර ඊතන කියලා තියෙන්නේ. ඊතන කියන එකේ තියෙනවා මේ දිග රෑනක් නේ. හරියට කෙන්ඩක්. ඔය කෙන්ඩ වතුරට දැම්මාම දඟලනවා. ඊතන. දැකලා නෑනේ. ඒක තමයි. එතකොට දැන් ඔය අප්‍රිකාවේ වනාන්තරවල තියෙනවලු සතුන් කන වස් වර්ගයක්. සතෙක් ළඟට එනකොට මෙහෙම හොඳින් වාගේ ඉතින් අල්ලා ගන්නවා. ඉතින් බාඳුරායක වෙන බාඳුරායකත් ඊට හුරුයි. ඒකට සතෙක් වැටිච්ච ගමන් නැකිලෙනවා. ඒක අපි හිතන්නට ඕන දැන් මේ දැන් අද කාලේ තියෙන මේ විද්‍යුත් උපකරණ ක්‍රමනේ. ඔබට හිත නෑනේ. නමුත් ඒකේ ධාතු සංයෝග නිසා ඕන දෙයක් හද ගන්නවානේ. ඕන දෙයක් හද ගන්නවා. ඒ වගේ තමයි අරකෙත් තියෙන එකෙත් විද්‍යුත් විද්‍යුත් ශක්තියක් තියෙනවා. ඒ විද්‍යුත් කියලා කියන්නේ ඒකේ සීතෝෂ්ණ දෙක. ප්‍රතිචාර දක්වන්නේ ඒකේ තියෙනවා මේ දැන් අර බලන කාන්දම නේද? කාන්දම කිව්වා මේ යකඩයට තව යකඩයක් මෙහෙම තියෙනකොට ඇදලා ගන්නවා. ඉතින් ඒකේ තියෙන විද්‍යුත් ශක්තියනේ. ඒ වගේ තමයි අචේතනික වස්තු වල සංවේදී සත්‍යය. ඒක ඒක යතන දැනුමක් නෑ. දැනුමක් නෑ. දැන් ඔය ගස් කොළන් තියෙනවානේ. ඔය මල් වර්ග, ගෙඩි හදන ගස් ළඟට ගිහින් හැමදාම කතා කරනවනම් ඒ මිනිස්යාගේ සිතයි ඔහුගේ ශබ්දයයි අර ගහට උරා ගන්නවා. නැත්තම් දැනෙනවා. දැන්නවා කියන්නේ ඒක ඒකට සම්බන්ධතාවක් වෙනා ගහමොදි යදිනවා. අපේ ඥානින්ද ස්වාමීන් වහන්සේ වැඩේ කරන බුරුම ජාතික ගාලේ හිටියේ අර මේ සම්පූර්ණ විශාල කන්දියක් කපලා තනි කර තඩි පොළව කෝකේ ටිකක් වලවල් හාරලා අර අමුදෙන කොළ දාලා හැලෑටි හිටවන. මේක කලවර පැල, බුරුත පැල, අඹ පැල නානා ප්‍රකාර ගස් වර්ග මල් හට ගන්න දේවල් හැමදාම උදේ ස්වාමීන් වහන්සේ ඉතින් ওই පිහදාලා ඔය ගස් ළඟට ගිහින් කතා කරනවා බුරුමබසෙ අපිට කියන මොනවද කියන්නේ මේ ගස් වලට මං ආදරේ මං වතුර දානවා පූර දානවා මට මේගොල්ලෝ ආදරේ කරන්න ඕනේ මේගොල්ලෝ මට හොඳට ඉක්මනින් ලැබෙන්න ඕනේ මට මල් දෙන්න ඕනේ, කෙඩි දෙන්න ඕනේ. සුදු මේ කියන්නේ වෙන කාටවත් ඒ වගේ නෑ මේ ලපටි ගස්වල මල් හැදිලා, ගෙඩි හැදිලා. අඹ ගස් මේ බිමට ගෙඩි පාත් වෙලා. අය පොර දාලා නෙමෙයි. අතමයි. දැන් අපි කියකින් දැක්ක දෙන්නේ. ඒ මොකද කාන්නේ අර හැමදාම මේ ගහට Tamange මෛත්‍රී සිත එකතු කරනවානේ. ඒකෙන් අර අචේතනික වස්තුවලට ඒක දැනීමක් වගේ ඇති වෙලා ඒවා සකස් වෙනවා. දැන් ওই කුඹුරු හිමියෝ ගොවියෝ ගොවි පොල් වලට ගිහිල්ලා අපි අහලා දැකලා තියෙනවා. කුඹුරු මියා උදේම යනවා ඉතින් ওই කුඹුරු වලට. ඒ වගා කරපු වවාපු මේ මේ මොකද්ද වපුරපු කුඹුරු වලට ගිහිල්ලා ඉතින් කතා කරනවා. මම දැකලා අහලා තියෙනවා. ඇත්තටම ඒවා ආරක්ෂා වෙනවා. මේ පැරණි සිරිත් දැන් ඉතින් එහෙම කතා කරන්නේ තෙල් ගහලා කතා කරනවා. <laughs> කටු ගෑනි කටු ගෑනි. අන්න හරි බලන්න. ඒ හැම දෙයකට සිත බලපානවනේ. එතකොට ඒකත් සිතේ එක්තරා ඉරිදියක්. සිතේ ඉරිදියක් සිතේ සිතෙන්දී සමුර්ධ වෙන හැටියට ඉරිදියක් ඒක. ඒ නිසා අචේතනික වස්තුවල තියෙන සංවේදිතාව හිතක් නිසා නෙමෙයි අර විද්‍යුත් නැත්තම් ඒ ඒකේ තියෙන ධාතු සංයෝග උඩ ඒකට කොයි අපු කියන්නේ උතු කියලා. ඍතු ඍතු සත්‍යය. ඍතු කියන්නේ අතර තේජෝනේ තේජෝයි. මෙහෙමයි අපේ දැන් ඔය හැම කොලයක් ගානේ හැම අඩහක් තරම් සියුම් මේ වැලි කැටයක් ගානේ අපට නොපෙනෙන කුරුමි සතුන් ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නාහම්බික්කේ අඤ්ඤං ඒක නිකායම් විපස්සාම යතේදං චිත්ත යතේදං තිරාණ සිද්ධාන්තනා විදිහයි. ඒ නිසා බුදුන්වා සුපදෙස් දීලා තියෙනවා තේ යන්නේ කොට සිහිතේදීලා යවන්න එපා. ගිනි කූරක් හරි ගිනි අඟුරක් බිමට දාන්න එපා. ඒ තරමට විනය නීතිත් පනවලා තියෙන්නේ ඒ සතුන්ගේ හිංසාව නොවනු පිණිස, Tamante එකෙන් අවඩක් නොවනු පිණිසයි. ඔව් ඒත් ওই විදිහම කාරණයක්. ඒක සීල බුද්ධ ශාසන තියෙනේ. කියන්නේ අපේ අලවනෝර භික්ෂූන් වහන්සේලා තම තමම කුටි හදන්න පටන් ගත්තා. එක හාමුදුරු කෙනෙක් ඉතින් තම තමන් කුටි හදනකොට ඒ කාලේ ශික්ෂා පදවල පනවලා නැති නිසා ගෙවල් වලට ගින් පොරෝ ඉල්ලගෙන එනවා කෙටේරි වැය පොරෝ උදළු නියම් ඉල්ලගෙන එක හාමුදුරු කෙනෙක් මෙතන කුටි හදන්න කියන ලොකු ගහක් කපන්න පටන් ගත්තා ඒ ගහට සම්බන්ධ මේ වෘක්ෂ දේවතාදුවක් හිටියා. එයාගේ දරුවොත් ඉන්නවා. පස්සේ පෙනිලා කිව්ව අනේ ස්වාමීන් වහන්සේ විමාන වෘක්ෂේ නම් කපන්න එපා මට තැනක් නැති වෙනවා. ඉතින් ඔබ උතරක් හොයාගන්න මට මෙතන ඕනේ කියලා කැපුවා. ඉතින් අර එයාත්ගේ මේ දරුවෝ ඉන්නවනේ. ඇවිල්ලා පෙන්වන අනේ මේ දරුවන් ගැනවත් අනුකම්පාවක් කපන්න එපා. සාඳුරන්ගේ පොරෝ පාරුකුත් දෙන දරුවාගේ. ඉතින් దేవතාවුවට කේන්ති ඇවිල්ලා මරන්න හිතුණා. එහෙම නමුත් බුදුරජාණන් වහන්සේට කියන්න යන්න ඕන කියලා ඉක්මනින්ම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් සිද්ධ වුණා. මගේ විමාන උපසේ කපලා දානවා. ඒ මන්දිරට එපා කියනකොට මගේ දරුවාට තොරු පාරක් යදෙනවා. මට මරන්න හිතුණා කියලා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මැරුවේ නැති එක බොහොම හොඳයි. මං හොඳ විමානයක් දෙන්නම් දුක් වෙන්න එපා කියලා ඇත්තට ජේතවනාරාමයේ අභියස එක්තරා దేవතාවෙක් චුත වෙනවා එතන විමානේ බාර ගන්න කිව්වා. ඉතින් අර භික්ෂුන් වහන්සේලා කැඳවලා සම්පූර්ණයෙන් වෘක්ෂ ලතා සිඳීම තහනම් කිරීම ශික්ෂාපදයක් වෙනවා. භූතගාම පාතව්‍යතා පාචිත්‍යං කියලා. යටත් පිරිසෙන් දැන් ඔය අපි හිතුව මේ කල්පඩියක් හදලා පාසි හැදලා තියෙන ඒකවත් හදන්න බෑ. හරිත හරිත වර්ග දැන් කලගෙඩියක් තියෙනවා කලගෙඩියේ වතුර තෙතමන නිසා නිල් පාට හැදෙන්නේ. ඒකවත් සෝදන්න බෑ. දැන් අර අපි කප්පියම් කරන්නේ මේ සම්බන්ධ විනය නීතියක්නේ. දැන් කප්පියම් කරනවා කියන්නේ දැන් අර පැලවෙච්ච જાතිනේ පාචිත්‍යවත වෙන්නේ. පැල නොවිච්ච જાති තියෙන ඇට වර්ග. ඒ ඇට වර්ග භික්ෂුන් වහන්සේ කෝපණය කළොත් ඊට කුඩා ආපත්‍යක් වෙන දුෂ්කර වෙනවා. අරකින් පාචිත්‍යය. ඉතින් ඒ නිසා මේ ඇට වර්ග තියෙනවා නම් ඒක පැලවීමේ ශක්තිය නැති කිරීම නෙමෙයි. එතන කරන්නේ එතන කරන්නේ මේ ගිහි කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක්ගේ වකකීම බාර ගන්න එකයි. ස්වාමීනි මේක මම වෙලින් වහන්සේ කැපයි කියලා. එතකොට වික්ෂුන් වහන්සේට ඇට සහිත දෙයක් පාවිච්චි කළාට ආපස්සෙ නැත්නම් ඒවත් වෙනවා. ඇට වර්ග જાති පහක් තියෙනවානේ. මූල බීජ, කන්ද බීජ, කළු බීජ, අග්ග බීජ, බීජ බීජ කියලා. මුලෙන් හට ගන්න දේවල් දැන් ඔය මේ අපි ගන්න ලූණු, ඉඟුරු මුල් හට ගන්නවා. මුලින් පැල හට ගන්නවා. කන්ද බීජ කියන්නේ කඳ කෑලි පැල වෙනවා. කළු බීජ කියන්නේ පුරුක් පැල වෙනවා. උක් පුරුක්, උණ පුරුක් පැල වෙනවා. අග්ග බීජ කියන්නේ දලු පැල වෙනවා. දලු පැල වෙන જાති තියෙනවා. බීජ බීජ කියන්නේ ඇට වර්ග. ඒවා ක්‍රම පහකින් කැප වෙන්නට ඕනේ. එක්කෝ පිහියකින් වගේ කැපෙන එකකින් කප කරන්න ඕනේ. එක්කෝ මේ මේ කොට නීපොත්තක් වගේ මේ විදින්න පුළුවන් නීපොත්තකින් කැප කරන්න ඕනේ. මිනිස් නීපොත්තෙන් බෑ. එහෙම නැත්නම් ගිනි පෙනෙල්ලක් හරි ගිනි ගාත්‍ය අකඩයක් හරන් කැප කරන්න ඕනේ. පිච්චෙන හැටියට. එහෙම නැත්නම් ඒ බීජ ඉවත් කරලා තියන්න ඕනේ. එහෙම නැත්නම් බීජ නොවන එකක් වෙන්න ඕනේ. <laughs> දැන් තැඹිලි ගෙඩි අසය කැප කරන්න අවශ්‍ය නැහැ. ඒක පළවෙන එකක් නෙමෙයිනේ. දැන් කෙසෙල් ගෙඩි වල කැප කරන්න දෙයක් නැහැ. ඒක පළවෙන්නේ නැහැ. යමක් පළවෙන සුළු නම් ඒක ඔය තුන ක්‍රමයෙන් කැප කරන්න ඕනේ. දැන් ඔය දැන් පළතුරු වල සමහරට අටක් කළා දෙනවා. ඒක නිබ්බත් බීජකින් කමන්නේ. ඒක ඉවත් කරලා තියෙනවා. දැන් වැල වලකාදී කමන්නත් ඉවත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ පැලෑටි වර්ග විකෝපණය කිරීම ඔය සත්‍ය කරුණාව. සතුන් අනුකම්පාව පිණිස. නෑ නෑ නෑ නෑ. ඉතින් ලෝකයා සම්මත කරන එක ඒක බීජී ඒ ඒකේන්ද්‍රිය ප්‍රාණිය කියලා. ඒක ලෝක සම්මතයක් මිසක් හිත ඇති දෙයක් ඒක නෑ. හිත ඇති දෙයක් නෑ. නෑ නෑ. අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියන එක මෙහෙමයි. సంతානයේ තුල අප්‍රහීන වශයෙන් අවිද්‍යාව තියෙනවානේ. අනුසේනේ. ඒවත් හිතේ සහානය කළ නෑනේ. ඒ වෙලාවේ සමුදාචාර වශයෙන් සිතේ පහළ වෙනවා නෙමෙයි. ඊට ප්‍රථමයෙන් දැන් අපි හිතමු මේ දැන් අපි ධානයක් වඩනවා නැත්නම් දානයක් දෙනවා. මේ දානෙ දෙනකොට ඒක කුසලයක් වෙන්නේ මක් නිසාද? කුසලයක් වෙන්නේ අප්‍රහීන වශයෙන් අවිද්‍යාව අපේ සිතේ යටපත් වෙලා තියෙනවා. එතකොට අවිද්‍යාව ප්‍රහාණය නොකළ සිතක් නිසා මේක කුසලයේ වෙන්නේ. තේරුණාද? අවිද්‍යාව ප්‍රහාණය නොකළ සිතක් නිසා මේක දානි කුසලයක් වෙනවා. හිතන එකක් නෙමෙයි මේක. ඒක එකට කියනවා උපනිශ්‍රය වෙනවා කියලා. දැන් අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනදී අවිද්‍යාව කුසලයට දෙආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. ආරමණතෝ උපනිශ්‍රේතෝ. දැන් අපි විපස්සනා කරනවානේ අවිද්‍යාව අපේ හිතේ තියෙන අවිද්‍යාව හිතින් අරමුණු කරලා අකුසාසිතේන අවිද්‍යාව තියෙන්නේ. අපේ අකුසාසිතක් අරමුණු කරලා මෝහය අපි විපස්සනා කරනවා. එතකොට අවිද්‍යාව කුසලයට විපස්සනා කුසලයට ආරම්භන ප්‍රත්‍යින් උපකාර වුණා ප්‍රත්‍ය වුණා. අපි දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා අවිද්‍යාව ප්‍රහාණය කරනු පිණිස. එතකොට අවිද්‍යාව අපට ප්‍රත්‍ය වුණේ උපනිශ්‍රේ වශයෙන්. ඒක හරියට දැන් වෛද්‍යවරයෙක් වෙත යනවා බෙහෙතක් ගන්න ලෙඩක් නිසා. ලෙඩ නිසානේ බෙහෙත ගන්නනේ. ලෙඩක් නැත්නම් බෙහෙත් හොන්නේ නැහැ. ඒතකොට ලෙඩේ ප්‍රතිකාර කරන්න උපනිශ්‍රේ වුණානේ. ඒ වගේ තමයි අවිද්‍යාවක් අපේ సంతානේ අප්‍රහීනව තියෙන නිසා ඒක ඉක්මවා යන්නේ. ඒක නැවතන උපදනා තත්ත්වයට මේ ප්‍රහාණය කරන්න අපි කුසල් කරනවා. ඒතකොට හැම කුසලයකටම අවිද්‍යාව උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ විදිහට අවිද්‍යාව ප්‍රත්‍යවේදී. දැන් අපි කුසල වෙන්නේ අවිද්‍යාවයි සංහාවයි දෙක නැත්නම් කුසලයක් කුසලෙ ගොන්නේ නැහැ කුසලෙ ගොන්නේ නැහැ. ඒකනේ මේ දෙකට අර මේ මූල ධර්ම කියලා කියන්නේ. පටිච්චසමුපාදයේ මූල ධර්ම කියන්නේ ওই දෙක නිසා තමයි කුසල කුසල් වෙන්නේ. අවිද්‍යාව නිසා අකුසල්ම වෙනවා බොහෝ සෙයින්. තෘෂ්ණාව නිසා කුසලුත් වෙනවා. දැන් අවිද්‍යාව නිසා තමයි ප්‍රාණඝාත අදත්තාද අනේ පස්පව දසා කුසල් පංචානන්තරේ පව සිද්ධ වෙන්නේ නේ. තණ්හාව නිසා කුසලොත් කරනවා කුසලොත් කරනවා. දැන් තණ්හාව නිසා අපි දෙව්ලෝ යන්න බඹලෝ යන්න රජසමින්ද සිටු වෙන්න සම්පල් ලබන්න පින් කරනවා නේ. පින් කරනවා. එතකොට තණ්හාව නිසා සුගතියට යන්න පුළුවන්. අවිද්‍යාව නිසා සුගතියට යන්න බෑ. තණ්හාව නිසා දුගතියට යනවා කියන්නේ තණ්හාව කුසලයක් නෙමෙයි. තණ්හාව නිසා කුසල් කරගන්නවා. එතකොට දැන් අපි විද්‍යාව නිසා කුසල් කරගන්නා විදිහ ඉක්මවා යන්නේ. අවිද්‍යාව නැති කරගන්නේ. විචා තණ්හාව නිසා විශේෂයෙන් කුසල් කරගන්න පෙළඹෙනවා. අවිද්‍යාව නිසා කුසල් කරගන්න පෙළඹෙනවා. දිට්ඨි වාසීන තෝක බෙදෙනවා. තණ්හා නිසා සාසක දෘෂ්ටිය වැඩි වැඩි වෙනවා. අවිද්‍යාව නිසා උච්චේ දෘෂ්ටිය වැඩි වැඩි වෙනවා. මේ අකුසල් දෙක තමයි මූල ධර්ම සංසාර ගමනේ. නැතු ආර කුසල් සිතේ තියෙනවා නෙමෙයි. ඔව්. ඔව් දැන් හරි හරි නෑ ප්‍රඥාව දැන් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතේ අනිවාර්යෙන් ප්‍රඥාව තියෙන්න ඕනේනේ. දැන් අපි දානයක් දෙනකොට ඒ දානෙ දෙන සිත අපි බුදු ගුණ සිහි කරමින් දාන දෙනවා. දහම් ගුණ සිහි කරමින්, සංඝ ගුණ සිහි කරමින්, දාන ආනිසංස මෙනෙහි කරමින් එතකොට මෙත් සිත් පවත්වමින් අර වාගේ කුසල චේතනා සහිතව ඒ දාන පිළිනෙමින් කටයුතු නියදෙනවා. එතකොට කුසල චේතනාව සතියෙන් ඥාණයෙන් යුක්තයි. අවබෝධයෙන් යුක්තයි. එතකොට තමයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්ත වීමේ හේතුවම තියෙන. හැබැයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්න කාරණා තියෙන අභිධර්ම ක්‍රමයට 13ක්. ඒවා තියෙනවා නම් ඉතින් හුඟක් වෙලා යයි. නමුත් ඒවා දැනගෙන තියෙන්න ඕනනේ. සිත කුසාසිත ඥාන සම්ප්‍රයුක්ත වෙන්න කරුණු 13ක් තියෙනවා. 13න් එකක් හරි තියෙනවා නම් ඒ කුසලයේ ඥාන සම්ප්‍රයුක්ත වෙන එකයි කිය අදහස. 13 ආකාරයකින් එකක් තියෙනවා නම් සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. කියන්න දෙයක. කම්මෝපපත්තිතෝ චේව තථා ඉන්ද්‍රිය පාපතු කිලේසෝප සමාධම්ම විචයස්ස චේතුහි සත්‍ය ධම්මේහි බුද්ධාදී ගුණානුස්සරණේන චේ සප්පඤ්ඤ සම්දිතෝ චේව චිත්තං ඥාන යුතං සියා මෙන්න කාරණා 13 කම්ම උපපස්සිතෝ ඉන්ද්‍රිය පාසතෝ කෙලේසූප සමා. මෙතන හතරක් කියවුණානේ. කම්ම කියන්නේ කරන කුසල ක්‍රියාව කුසල ක්‍රියාව නුවණ වැඩෙන එකක් වෙන්න ඕන. දැන් අපි භාවනා කරනවානේ. කෙලින්ම නුවණ වැඩෙනවානේ. අපි බණ පොත් කියවනවා. සාකච්ඡා කරනවා. ඒවා බණ අහනවා. එතකොට පහන් පූජා කරනවා. දහම් පොත්පත් පූජා කරනවා. දහම් පොත්පත් ලියවනවා ලියවනවා මුද්‍රණය කරවනවා ඔය වගේ නුවණ කෙලීම නුවණ වැඩෙන පින්කම් තියෙනවා අනික් කාණේ කවර හෝ පින්කම කරතක් මට නුවණ ලැබේවා කියලා හිතාගෙන කරනවා ඒකට කරන ක්‍රියාව නුවණ වැඩෙන පින්කමක් එහෙමනම් ඒ කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා ඔන්න එක කාරණයක් උපපත්තිතෝ චේව ඒ කියන්නේ සුගතියක ඉපදී සිටීම මනුලොව දෙව්ලොව බඹලොව මේ තැනක ඉපදී සිටින්නාට බාහිර දුක් කරදර බොහෝ අඩුයි. එතකොට ඔහුගේ සිත පිරිසිදුයි. ඔහුට යුතු සත්‍රාය, භෝජන සත්‍රාය, කුජ්ජල සත්‍රාය, ධර්ම ශ්‍රවණ සත්‍රාය කියන කරුණු බොහෝසෙන් ලැබෙනවා. එතකොට ඒ කරුණු නිසා ඒ සුගති භූමියේ ඉඳගෙන කරන කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඔන්න දෙවෙනි කාරණේ. ඉන්ද්‍රිය පාකතෝ කුඩා දරුවෙකුට වඩා දැනසේන වයසට දැන් ආහම කොහොමත් අවුරුදු 15 20 25 ඔය වගේ ඉතින් වැඩිගෙන එනකොට ඉඳුරා මුහුකුරා ගියානේ හොඳ දේ නරක දේ තෝරුම් ගන්න තරම් නුවණ තියෙනවා කුසල ලකුසල් ඒ වගේම කළ යුතු නොකළ යුතු දේ තේරුම් ගැනීම කාලේ තියෙනවා මේ වැටහෙම තියෙනවා හැම ඉඳුරම් මුහුකුරාගේ කාල පරිච්ඡේදයේදී කරන කුසලය බොහෝසෙයින් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා දැන් කුඩා දරුවෙක් වඳිනවා. වැඩිහිටියෙක් වඳිනවා. කුඩා දරුවාට අවබෝධය අඩුයි වැඩිහිටියාට අවබෝධයෙන් වඳින්නේ ඒ වාගේ. කිලේසූප සම දන් දීලා දන් දීලා සීල් රැකලා බණ භාවනා කරලා බොහෝසෙන් හිතේ ලෝභ දෝෂ මොහ තුනී කරගෙන ඉන්නවා. කෙලෙසන් තුනී කරගෙන ඉන්නේ කෙනෙක් කරන කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඔන්න දැන් කරුණු හතරක් කිව්වා. ධම්ම විචයස්සච හේතෝහි සත්‍ය ධම්මේහි ධම්මවිචේ වැඩන කාරණා හතක් තියෙනවානේ. පරිපුච්ඡකතා, වස්තු විසදකිරීතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්බීර ඥානචර්යා පච්චවේකනතා, තද දිමුත්තතා කියලා කරුණු හතක් තියෙනවා. පරිපුච්ඡකතා කියන්නේ බණ ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම. ඒක බණ පොත් බැලීම ඒවත් අයිති වෙනවා. කියන්නේ අර්ථ හැදෑරීම, අර්ථ ආબોධ කර ගැනීම. ඒව නිතර කරන්නේ කෙනාගේ කුසලයක් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. වස්තු විසුද්ධිගිරියතා කියන්නේ ශරීරයක්, ශරීරයට සම්බන්ධ දේ පිරිසිදුවෙන් තබා ගැනීම. දැන් තමන්ගේ ශරීරයේ වාත පිත්තසම තුන්දොස් සමනය කරගෙන තියාගන්න ඕන. බඩේ අමාරු නැතුව, ඉසේ රදේ නැතුව, පීනසේ නැතුව, ගෑස්ට්‍රික් නැතුව, ඒ වගේ ශරීරය ඒ අසනීපකම් වලින් තොර වෙන්නට ඕනේ. ඒ සඳහා උද්දීරය කියන අදෝවිරය කියන නත්තුකම්ම කියලා තියෙනවා ශරීරේ සෝදනය කරගන්න ඕනේ. කොටින්ම ශරීරයේ පිරිසුදුව තබාගෙන ඉස පිරිසුදුවෙන් තියාගන්නවා, දත පිරිසුදුවෙන් තියාගන්නවා, නියපොතු පිරිසුදුවෙන් තබා ගන්නවා. ඒ වාගේ ශරීර සම්බන්ධ සියල්ල පිරිසුදු කරගන්නවා. ඊළඟට පරිහරණය කරන දේවල් භික්ෂුන් වහන්සේගේ නම් සිවුරු පිරිකර පාත්‍ර එතකොට ඉන්න මේ ඇඳ පුටු ඇතිලි කොට මෙත ආවාසයේ නිදුල පිරිසිදුවෙන් තියාගන්නේ. ඉහි පින්නතුන්ලා තමන්ගේ අවට පරිසරය පරිහරණය කරන ඔක්කොම පිරිසිදුවෙන් තබා ගන්න. මේකට කියන වස්තු විසුද්ධි කියලා. සමහරු හිතනවා ඉතින් මේ ගියක් පිරිසිදුවෙන් කරන මහා අලංකාර කිරීමන්නේ. අලංකාර කිරීම වෙනයි. පිරිසිදුවම තමයි අලංකාර කියන්නේ. දැන් අලංකාර සඳහා දැන් බොහෝ දෙනා ඉතින් සැරසිලි කරනවා. ඒක බොරු වැඩ. සැරසිලි කළාට ඇතුලේ දූවිලි කොට නම් වැඩක් නෑනේ. එහෙම නෙමෙයි. ඒ සැරසිලි කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ පිරිසුදුවෙන් තබා ගැනීම. ඊළඟට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා. ඒ කියන්නේ සද්ධා ප්‍රඥා දෙකක්, විරිය සමාධි දෙකක් සමසමව තබා ගන්නට ඕනේ. ඒ සඳහා සිහිය අධිකව පවත්වා ගන්නට ඕන. සිහියෙන් තමයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමෝ තියාගන්න පුළුවන්. සිහියෙන් තමයි වීරියයි සමාධියයි සමෝ තියාගන්න පුළුවන්. සමෝ තියාගැනීම සඳහා තමයි ඉරියව් මාරු කරමින් දිනචරියාවක් අනුගමනය කරන්නේ. දැන් අපි දිගටම වාඩිලා හිටියොත් මොකද වෙන්නේ? එක්කෝ වේදනාවෙන් මිරිකම නැත්නම් නිින්දට වැටෙනවා. එතකොට අනිත් ඉන්ද්‍රියන් වැඩෙන්නේ නැහැ. දිගටම අපි ඇවිදැවිද මෙහි හිටියොත් මොකද වෙන්නේ? හිත විසිරී යනවා, උද්දච්චයට වැටෙනවා, වෙහෙසටපත් වෙනවා. සමාධියක් නැහැ. ඒ නිසා ඉරියව් මාරු කරමින් දෙක සමව තියාගන්න ඕනේ. වීර්යයයි සමාධියයි. දැන් අපි දිගටම ඔය ඇදහිලි කරමු බුදුන් වැඳ වැඳම ඉන්නවා. ඉතින් භාවනා කරන්නේ නැහැ. ඒකවල මොකද සද්ධාව වැඩෙනවා, ප්‍රඥාව අඩු වෙනවා. එතකොට අපි දිගටම භාවනාවම කරනවා. අනිත් වත් පිළිවෙත් කරන්න යන්නේ ප්‍රඥාව වැඩෙයි, ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. අද කාලේ බොහෝ මේ අද නවක පිරිස් වලට වෙලා තියෙන එකක් තමයි අපි පව කරන්නේ අපිට පන්සල් යන්න ඕනේ නැහැ. බුදුන් වදින්න ඕනේ නැහැ. ගෙදර ඉඳලා ඔක්කොම කරන්න පුළුවන්. අන්න ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වෙලා. එතකොට කියනවා දැන් ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම ඒකත් අවැඩයි. ඒතර නුසුදුසු තැන පහදිනවා. අර ඉස්සර අපේ හාමුදුරු කෙනෙක් කියව ගොඩාක් ඉස්සර සියන්නිකා ලොකු හාමුදුරු කෙනෙක් කිව්වා කඩු ගන්නාව ඉස්සර නගිනකොට බොහෝම කල්පනා වෙන්නේ වාහනයක් පදවන්නේ බස් එහෙමනේ අද වාගේ පළලට නෑනේ වංගු වැඩි පාට පාර පාටුයි ඉතින් ඔය යන දෙවිවල හරි ඉතින් දෙවියන්ට ගරු කරනවා, භික්ෂූන්ට ගරු කරනවා. ඈත පේනවා කහා පාට සිවුරක් පරවන කෙනෙක් එනවා. අනේ දුරෝ තියාම යන්න. ලං වෙනකොට දෙමලාච්චි කෙනෙක්. ඉතින් කේන්ද ගියා. ඒ ලංකට ඇවිල්ලා දැනගන්න එපා මේ දොරටනග වඳින්න. ඉතින් ඒ වාගේ අර ප්‍රමාණයට වඩා ශ්‍රද්ධාව වැඩි වුණාම නුසුදු තැනක් පහදිනවා. ඉතින් අන්තිමේ හිත තව අපරිසුදු වෙනවා. ඉතින් හරිය ඉතින් වැරද්ද තමන් පිළිගත්තා නම් මගේ මගේ නොසලකිල්ල කියලා එකක් නොවනක් නේ. එහෙම පිළිගත්තේ නැහැ. ඉතින් තරහා ගිහලා බෑන්න. ඒ වගේ ශ්‍රද්ධාව වැඩි වෙන්නත් බෑ. නුවණ වැඩි වුණොත් මොකද වෙන්නේ? කෛරාට කියන අර මුලින් කිව්වා වගේ. කෛරාකිටක වුණොත් ඒක ඊට වඩා අපහසුයි සංසිඳවා ගන්න. ඒක කියලා තියෙනවා බේසජ්‍ය සම්මුතිත රෝගෝවි අතේ කිච්චෝ කියලා. බෙහෙත් දීලා ලෙඩක් හැදුනා නම් ඒක ආයතෝ කරන් ලේසි නෑ. බෙහෙත් වැරදුනා නම්. ඒ නිසා මේ දෙකම සමෝ තියාගන්න අපි සතිමන්ත වෙන්න ඕන සිහියෙන් යුක්ත වෙන්න ඕන. ඔය කියන හතර අර කාර් හේක මොටෝ රසේක ක්‍රෝධ හතර හුළඟ සමෝ තියාගන්නා වගේ මේ හතර සමෝ තියනවා නම් තමයි ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනත. එතකොට කරන කුසල ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මොකද සිහිය හොඳට එළඹී සිටිනවා. වීරිය, සමාධිය, ඥාන ඔක්කොම සමසමව තියෙනවා. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතාවකේ නෝනින් තොරව කතා කරන, කියන, කරන පුද්ගලයන් ආශ්‍රයෙන් වැළකී සිටින්න ඕනේ. එවන් ආදර්ශයට ගැනීමෙන් වැළකී සිටින්න ඕනේ. පඤ්ඤවන්ත පුද්ගල සේනතාවගේ නුවණින් යුතුය ධර්මානුකූලව සිතන කියන කතා කරන වැඩ කරන අවබෝධය ඇති සාකච්ඡා කළොත් හොඳ හොඳ අලුත් දේවල් කියා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕනේ. එතකොට නුවණ වැඩෙනවා. ගම්බීර ඥානචර්යා පච්චේකනතා කියන්නේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිත තියෙනවා. ශ්‍රේණික පඬිත කතාව, ආදාසමුක පඬිත කතාව, විදුරු පඬිත කතාව, මහවස්තු පඬිත කතාව වැනි බෝධිසත්ව චරිත. ඒවා සිහි කරන්නට ඕනේ. බුදු වෙලා දේශනා කළ ගැඹුරු ධර්මයන් සිහි කරන්න ඕනේ. නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, සත්‍ය, පටිච්චසමුපාද, සූවිසි ප්‍රත්‍ය මේවා මෙනෙහි කරන්න ඕනේ. ඒකට නුවණ වැඩෙනවා. ওই කාරණා කියන එතකොට මේ <clears throat> ගම්බීර ඥානචර්යා පච්චේකනිකා. අනේක තදදි මුත්තතා. සද්දිමුත්තතා කියන්නේ මම හැම කටයුත්තක්ම නුවණින් කරන්න ඕන. මගේ හැම කටයුත්තක්ම ඥාන සම්ප්‍රයුක්ත කරන්න ඕන කියලා හිතේ බලවත් අදිෂ්ඨානයක් තියාගන්න. මෙන්න මේ ක්‍රමයෙන් ධම්මවිචේ සම්බොජ්ජං ගැන කරුණු හත අනුගමනය කරනකොට එකක් ගානේ කුසලේ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. දැන් කියවන 11ක්. මුලින් හතරයි මෙතන හතයි 11යි. ඊළඟට කියනවා බුද්ධාදි ගුණානුස්සරණය නැච සප්පඤ්ඤ සම්දිතෝ කිය කරුණු දෙකයි ඇතිෙන්නේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනකොට සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනික තමයි සප්පඤ්ඤ සම්දිතෝ උපතින්ම ත්‍රි හේතුක උත්පත්තිය ලබාගෙන හිට කෙනෙකුට කරන කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මෙන්න මේ කාරණා 13ක් තියෙනවා. මේ 13න් එකක් එකක් ආකාරي අනුගමනය වෙන්න තැනත්තාගේ කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඉතින් අන්න ඒවා අපි තේරුම් කරගත්තොත් වටිනවා. ඉතින් එතකොට අපි දැන් දැන් අපි බුදුගුණ සිහි කරගෙන මේ කටයුතු කරන. දැන් මල් අස්පහන් අත ගන්නකොට බුදුගුණ කියවනවා මෙනෙහි කරනවා. වඳිනකොට බුදුගුණ කියවනවා මෙනෙහි කරනවා. එතකොට දාන දෙනකොට අපට පුළුවන් බුදුගුණ හිතින් කියව කියවා දාන පින්නමන්න. දහම් ගුණ සංගුණ හිතින් කියව කියවා දාන පින්නමන්න පුළුවන්. අනුන් දැහැන්නේ තමන් හිතින් හිතෙනවා. ඉස්සර මම කෙනෙකුට කිව්වා දැන් ඔය සමහර දහම් ගැටලු තියෙනවානේ. ඔය තෙසත් ඥාන කියලා අපි වන්දනා කරන ඥාන 73ක් තියෙනවා. යම්කිසේ දහම් ගැටලුවක් निराකරණය කරගන්න ඕන වුණාම තෙසත් ඥාන වචනින් හරි හිතින් හරි කියවනවා මට මේක මතක් වේවා වැටහෙවා හරියට වැටහෙනවා. අර මොකද ඒ තෙසත් ඥාන කියන්නේ ඉතින් බුදුරජාන් වහන්සේගේ ගුණ සම්භාරය. ඒවා සිහි කරනකොට අර අවශ්‍ය වැටහීම නොවන පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි. ඊළඟට අපි එහෙනම් ඉන්ද්‍රිය 22ට හැරෙමුනේ. මේක අහගත්තන ඉන්ද්‍රිය 22. ඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියන්නේ මොනවද? ඉන්ද්‍රිය කියන්නේ සක්‍ර දිව්‍ය රාජාට කියන ඉන්ද්‍ර කියලානේ. ඒක මොක් නිසාද ඉන්ද්‍රිය කියන්නේ? දෙවියන්ට අධිපති. දෙවියන්ට අධිපති නීසයා කියන සක්කෝ දේවානමින්දු. දෙවියන්ගේ ඉන්ද්‍රිය. මිනිස්යන් දැක්කන නේද? මනුජේන්ද්‍ර. දේවේන්ද්‍ර. දැන් මනුෂ්‍ය රාජ්‍ය රවන්නේ කියන මනුජ ඉන්ද්‍රිය. ඒ මනුජේන්ද්‍රිය කියලා. එතකොට මිනිස්යන් අධිපති නිසා ඉන්ද්‍රිය මිනිස්යාට අධිපති නිසා. අහහ හොඳයි. එතකොට මේ ඉන්ද්‍රිය කියන එකේ තේරුම අධිපති, ඉසුරු. එතකොට ඉසුරු කියනකොට අධිපති ක්‍රම දෙකක් තියෙනවා. දැන් රාජ්‍ය උනක් තියෙනවානේ. ඒ මහරජ ප්‍රදේශ රාජ කියලා දෙකොටසක් ඉන්නවානේ. දැන් රටක ප්‍රධාන රජුරවන්න කියනවා මහරජුරු. ප්‍රදේශයක ඉන්න රජතුමාට කියනවා ප්‍රදේශ රජුරු. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ තියෙන කොටස් දෙකක්. අධිපති දෙකක් තියෙනවා. සබ්බත්ථාධිපති පදේශාධිපති කියලා. සබ්බත්ථාධිපති කියන්නේ හැම තැනකම ප්‍රධානයි. ප්‍රදේශාධිපති කියන්නේ තම තමාට නියමිත කොටස පමණක් ප්‍රධානයි. දැන් මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා තියෙනවා ධර්මතා හතරක්. ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඉරිදිපාද ඉරිදිපාද හතර සෑම තැනටම අධිපතිකම් කරනවා. නිසා සම්බත්තාදිපති. කුසල් වලටයි අකුසල් වලටයි හැම තැනටම ප්‍රධාන වෙනවා. එක තැනකට නෙමෙයි. නිසා ඒගොල්ලෝ කියනවා ਸਰුවත්‍රාධිපති. හැම තැනම අධිපති. මේ ඉන්ද්‍රිය 22 හැම නෙමෙයි. ඉන්ද්‍රිය 22 තම තමාට නියමිත කාර්යයේ අධිපති. ඒකත් ඉන්ද්‍රිය 22 ඉස්සලා අපි තෝරගමු. චක්ඛින්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගානින්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය, ඉක්ඛින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය. ඔන්න අටක් කිව්වනේ. මේ අට අටෙන් හතමාරක් රූප වර්ග. චක්ඛින්ද්‍රිය කියන්නේ රූපයක් නේ. සෝතින්ද්‍රිය, ගහනින්ද්‍රිය, ජීවිහින්ද්‍රිය, කායින්ද්‍රිය, චිත්තේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය හතම රූප වර්ග. ජීවිතේන්ද්‍රය කියන එක භාගයක් රූපයක් භාගයක් අරූපයක්. ජීවිතේන්ද්‍රය කියන එක තියෙනවා රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය. ඊළඟට එහාට තියෙන ඔක්කොම දැන් හතක් අටක් වුණාන් පස්සේ ඉතින් 22කින් අටක් අඩු වුණාම තියෙන්නේ කීයද 14යිනේ ඒ 14ම නාම නාමේන්ද්‍රිය වර්ග මොනවාද ජීවිතේන්ද්‍රිය මනින්ද්‍රිය සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය දෝමනස්සේන්ද්‍රිය රූපේන්ද්‍රිය වන හයයි සද්දේන්ද්‍රිය විරියේන්ද්‍රිය සතේන්ද්‍රිය සමාධේන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය පහයි 11යි අනඤ්ඤාසඤ්ඤස්සා මේකේන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤාසායේන්ද්‍රිය තුනයි 14යි. මෙන්න මේ 14ම රූප ධර්ම නෙමේ නාම ධර්ම. ඒකට කියන නාමීන්ද්‍රිය කියලා. එතකොට දැන් චක්සු ඉන්ද්‍රිය කියන්නේ චක්සු ප්‍රසාදය. චක්සු ප්‍රසාදය ඉසුරුමත් වෙනවා කාටද? රූප දැකීමට. රූප දැකීමට ප්‍රධාන වෙනවා. කොච්චර රූප තිබුණත් කොච්චර ආලෝක තිබුණත් කොච්චර හිත් පහළ වුණත් රූප දකින්න බෑ චක්සු ප්‍රසාදේ නැතිනම් අන්ධයාට පේන්නේ නැහැ අන්ධයාට පේන්නේ නැද්ද හොයි චක්සු ප්‍රසාදේ නේ දකින්න දේවල් කොච්චරවත් තියෙනවා එතකොට දැන් චක්සු ප්‍රසාදය චක්කු විඥාණය උපදින්න රූප දැකීමට රූප අරමුණ ස්පර්ශ වෙන්න මේ ප්‍රධානම කාරණය බැවින් එකතුන චක්කු ඉන්ද්‍රිය කියලා දෙකීමේ ඉන්ද්‍රිය ඊළඟට සෝතින්ද්‍රියේ රූප මේ ශබ්ද ඇසීම සඳහා වෙන කිසිම රූපයකට බෑ. ශබ්ද වැඩ ගැනීමට සෝත ප්‍රසාදයේම ඕන. සෝත ප්‍රසාදේ නැත්නම් සෝත විඥාන පහළ වෙන්නේ නැහැ. නිසා සෝත විඥාන පහළ වෙන්න ප්‍රධානම කාරණේ තමයි සෝත ප්‍රසාදය පැවතීම. එනිසා සෝත ඉන්ද්‍රිය ගාහන ඉන්ද්‍රියත් එහෙමයි. ගාහන විඥානයේ පහළ වෙන්න ගඳ සුවඳ දැනගන්න ගාහන ප්‍රසාදේ තියෙන්න ඕන. එනිසා ගඳ සුවඳ වැඩ ගැනීමේ ඉසුරුමත් දේ බව ගාහන ප්‍රසාදේ ගාහන ඉන්ද්‍රිය. රස නීර රස දැන ගැනීමට ජීවහා ප්‍රසාදයේ ඇතොත් පමණයි. එනිසා ජීවහා විඥානයේ පහළ වෙන්න ජීවහා ප්‍රසාදයේ ප්‍රධාන හේතුවක් වෙන බැවින් ඒක ජීවහා ඉන්ද්‍රිය කියනවා. කාය ඉන්ද්‍රියෙත් එහෙමයි. කාය විඥාන සිත් පහළ වෙන්න කාය ප්‍රසාදයේ ඕනේ. කායප්‍රසාදෙල තමයි පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රේ නම් වූ පොට්ටබ්බ අරමුණ ස්පර්ශ වෙන්නේ. ඒකට පොට්ටබ්බ කිව්වම කාය පඨවි ධාතයේ ක්‍රම 7 6කට ශරීරයට ස්පර්ශ වෙන්න තියෙනවා. තද ගති, මුරුදු ගති, බර ගති, ලිහිල් මේ සහැල්ලු ගති, ගොරෝසු ගති, මුරුදු සිනිඳු ගති. ඔය ඔක්කොම පඨවි. ඊළඟට තේජෝ, සීතල උණුසුම. වායෝ සෙලවීම, ඒ වගේම පිපීම, ආධාර වීම. ඔය කියන ආකාරයෙන් ස්පර්ශ මේ වැඩ ගන්න කාය ප්‍රසාදයේ තිබුණොත්. ඒක නිසා කාය විඥානයේ පහළ වෙන්න ප්‍රධාන හේතුව කාය ප්‍රසාදයේ බැවින් කායේන්ද්‍රිය. එතකොට ඉස්ත්‍රිින්ද්‍රිය පුරුෂින්ද්‍රියෙත් එහෙමයි. මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා හඳුනා ගැනීමට මුළු ਸਰවාංගෙම තියෙනවා ඒ රූප කලාප. එතකොට ඒ හඳුනා ගැනීම සඳහා ප්‍රධානත්වය දරන්නේ ස්ත්‍රිින්ද්‍රිය පුරුෂින්ද්‍රිය භාව රූපය. ජීවිතේන්ද්‍රය කියන්නේ දැන් රූප ජීවිතේන්ද්‍රය කියන්නේ කියනකොට කර්මජ රූප එක ශරීරයක 8ක් තියෙනවා. අර ස්ත්‍රී පුරුෂ දෙගොල්ලෙම ගත්තොත් කර්මජ රූප 9ක් ඔක්කොම තියෙනවා. එක එක කර්මජ රූපය ජීවත් කරන්නේ ජීවිතේන්ද්‍රිය රූපේ. කර්මජ රූප ජීවත් කරන්නේ පවත්වාගෙන යන්නේ ජීවිතේන්ද්‍රිය කියන රූපේ. නිසා රූප පාලනය සඳහා ප්‍රධානත්වයේ දරන බැවින් රූප ජීවිතේන්ද්‍රිය කියනවා. ඒක රූප විශේෂයක්. ඊළඟට නාම ජීවිතේන්ද්‍රය කියනවා එතනම අනිත් පැත්ත නාම ජීවිතේන්ද්‍රය නමින් ගණන්නේ චිත්තචෛතසිකයන් පාලනය කරනවා එක චිතක පවත්නා චිත්තචෛතසික ධර්මයන් ඒ ලෙස පවත්වනු ලබන්නේ නාම ජීවිතේන්ද්‍රයයි ඒක චෛතසික ධර්මයක් ඒක සරුවචිත සාධාරණ චෛතසික ධර්මයක් ඊළඟට සුඛින්ද්‍රිය සුඛින්ද්‍රිය කියන්නේ ශරීරයේ ශරීර ස්පර්ශයේ ලැබෙන සැප වේදනාවටම සුඛින්ද්‍රිය කියනවා. ශරීරයේ මේ දුක් වේදනාව විඳින මේ දුක් වේදනාවට කියනවා දුක්ඛින්ද්‍රිය කියලා. එතකොට මේ ප්‍රියමනාප ඉෂ්ට ස්පර්ශයක් විඳ ගන්න වේදනාව සුඛින්ද්‍රිය. අප්‍රියමනාප අනිෂ්ට ස්පර්ශයෙන් විඳ ගන්න වේදනාව දුක්ඛින්ද්‍රිය. ඊළඟට සිතේ සිතේ පහළ වෙනවා යම්කිසි සතුරුදායක කාරණයක් නිසා සොම්නස. ඒක සෝමනස ඉන්ද්‍රිය. සිතේ අසතුරුදායක දොම්නසක් ඇතින ඒක දෝමනස ඉන්ද්‍රිය. සිතේ මදහත් වින්දනයක් ඇති වෙන ඒක උපේක්ෂා ඉන්ද්‍රිය. ඔදියට වේදනා ඉන්ද්‍රිය පහක් වෙනවා. ඊළඟට සද්ධා ඉන්ද්‍රිය චිත්ත පැහැදීමේ ප්‍රධානත්වයේ දරන්නේ ශ්‍රද්ධාව බැවින් ඒක ශ්‍රද්ධා ඉද වෙන කාටවත් ඒ ක්‍රියාව කරන්න බෑ වීරියට බෑ සිහියට බෑ වෙන දෙයකින් නෙමෙයි චිත්ත පැහැදීම කරන්නේ ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රිය චිතයට රුකුල් දීමේ ක්‍රියාව කරන්නේ වීරිය නිසා වීරිය ඉන්ද්‍රිය චිතයට කුසල් අරමුණු ඉදිරිපත් කිරීමේ ප්‍රධානත්වයේ දරන්නේ සතිය නිසා සති ඉන්ද්‍රිය සිත විසිරී යනදී එක්තැන් කරන්නේ කිරීමේ ප්‍රධානත්වය දරන්නේ ඒකාග්‍රතාව. ඒක සමාධි ඉන්ද්‍රිය. සිත මුලාවටපත් නොවි සත්‍ය අවබෝධ කරගැනීමේ ප්‍රධානත්වය දරන්නේ ප්‍රඥාව. එනේ පඤ්ඤා ඉන්ද්‍රිය. ඒතර එතන ඉන්ද්‍රිය පහයි. ඊළාට අනඤ්ඤා සංඤස්සාමි පින්දේ කියන්නේ දීර්ඝ සංසාරයේදීවත් සිහිනකින්වත් නොදුටු නිරෝධ සත්‍යය සහිත චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකගන්නෙමි කියන ආකාරයෙන් පහළ වෙන සෝතාපට්ටි මාර්ගඥානෙට කියනවා අනඤ්ඤා සංඤ්ඤාසාමී ඉන්ද්‍රිය. සෝතාපට්ටි මාර්ග ඥානයි. අඤ්ඤින්ද්‍රිය සෝතාපට්ටි ඵල ඥානෙ සකදාගාමී මාර්ග ඥාන ඵල ඥාන අනාගාමී මාර්ග ඥාන ඵල ඥාන අරහත් මාර්ග ඥාන කියන හය අඤ්ඤින්ද්‍රිය අඤ්ඤින්ද්‍රිය කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ හැර ඉතිරි ආબોධ කරගන්නා ඥාන සහය අඤ්ඤින්ද්‍රිය. අඤ්ඤාථා ඉන්ද්‍රිය සියල්ල දැනගෙන අවසන් වූ ඉන්ද්‍රිය රහත් මාර්ගඥානෙ. ඒක අඤ්ඤාථා ඉන්ද්‍රිය. ඒ තුනම ලෝකෝත්තරයි. ඔන්න ඔය විදිහට ඉන්ද්‍රිය උතන තියෙන 22ක් කියවනේ. 22 අර ජීවිතේන්ද්‍ර දෙකට බෙදුනොත් 23ක් වෙනවා. ඒක එකක් එක නමින් කියන නිසායි 22 කියලා කියන්නේ. <coughs> එතකොට ওই ඉන්ද්‍රිය 22 අසුරෙන් ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන පැත්තකින් තියලා ඉත්ත්‍ින්ද්‍රිය පුරුෂින්ද්‍රිය දෙකෙන් එක්කෙනෙකුට එකක් බැගින් එක අයින් කරලා ගත්තාම එක సంతානයක ලැබෙන්නේ ඉන්ද්‍රිය 17යි 17යි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. එනට යම්කිසි භාව ඉන්ද්‍රිය එකක්. ඊළඟට ජීවිතේන්ද්‍රිය. ඊළඟට මනින්ද්‍රිය. මනින්ද්‍රිය කියන්නේ සිතේ නම. සිතම නම. සිතේ මනින්ද්‍රිය කියනවා. අරමුණු දැන ගැනීමේ ප්‍රධානත්වය දරන්නේ සිත නිසා මනින්ද්‍රිය කියනවා. මනින්ද්‍රිය. ඊළඟට වේදනා ඉන්ද්‍රිය පහ. ඊළඟ ශ්‍රද්ධා ඉන්ද්‍රිය පහ. ඔය ටික එක සංකාණයක දැන් පහළ වෙන්න පුළුවන්. එතකොට අර කියපු ලෝකෝතින්දී තුන අඩු කරන්න ඕනේ. ඒක ඉතින් ලෝකෝත්තර මාර්ගඵල සිත් වලටයි අයිති. දැන් තේරෙනවා දින්දිරිය කියලා කියන්නේ කෙටි. ඉන්ද්‍රිය විසුද්ධියක ලෝකෝතින්දී තුනයි ලෞකික ලෝකෝත්තර වශයෙන් දැන් රූප ඉන්ද්‍රිය જાති හතහමාරයි නාම ඉන්ද්‍රිය જાති ඉතිරි සියල්ල. ඉතිරි සියල්ල ගත්තාම 14:00මාරයි නේ 7:00මාරක් වුණා 14:00ම අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ